ධර්මානුශාසනාව ධර්මානුශාසනාව පවත්වන දේශිකානන් වහන්සේ මිනුවන්ගොඩ හීන තියෙන පොත්ගුල් විහාරය වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ යන උභය විහාරාධිපතිවකට විසූ අමරපුර මහනිකායේ මහානායක සද්ධර්ම වාගීස්වරාචාර්ය මහෝපාධ්‍යාය අපවත් වී වදාළ අතිපූජ්‍ය හීනතින ශ්‍රී ධම්මාලෝක මහානායක ස්වාමීන් වහන්සේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ විසින් ඇසල පුර පසළොස්වක් පොහොය දිනක පවත්වන ලද මෙම ධර්මානුශාසනාව ගුණානුස්මරණ පුණ්‍යෝත්සවයේ නිමිති කරගෙන උන්වහන්සේට උපහාර පිණිස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 වීරමණී සික්ඛාපදං සමාදියාමි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 සික්ඛාපදං සමාදියාමි රාමේනය මජ්ජපමා දර්ශානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා ප්‍රමාදීන සම්පාදීත ආමභන්තේ සත්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 සංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිතං තං අසුතවා පුතුජනෝ යථා භූතං නප්පජානාති තස්මා අසුතවතෝ පුදුජනස්ස චිත්ත භාවනා නද්දීති වදාමි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ධර්මයේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ අද වාගේ ඇසළ මාස පුරපස්ලොස්සක් දවසකයි. ඒ නිසා අප හැම දිනම ධර්මයට අපේ හිත යොමු කර ගැනීමට ධර්මයේ තේරුම් ගැනීමට ධර්මය අවබෝධ කර ගැනීමට ධර්මයත් එක්ක ඒකී භාවයට පැමිණීමට වැඩ ආරම්භ කරන්න ඉතාම හොඳ දවස අද දවස. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පබ්බස්සර විදං වික්ඛවේ චිත්තං මහණෙනි ඔබලාගේ මේ සිත ප්‍රභාස්වරයි පැහැවිහි දෙනවා දීප්තිමත් ආලෝකමත් වූ ගයක් මේ සිත සෑම දිනාම ලබාගෙන තිබෙන මේ සිත සෑම දිනාගේම ශරීරය ඇතුලේ තිබෙන මේ සිත ප්‍රභාස්වරයි පැවිහි දෙනවා ඊටම හොඳයි ආලෝකයක් ඊට වඩා හොඳ එකක් කිසිවක් දුම් ලෝකයේම නැහැ. හොඳ හොඳ එක නම් මේ හිතමයි. තං අසුතවා පුතුජ්ජත් අවසරමිදම් වික්ඛවේ චිත්තං සංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං හැබැයි හිත බොහොම ප්‍රභාස්වර වූ ඉතාම හොඳ එකක් වුණාට බාහිරව පැමිණෙන අදහස් උදහස් කල්පනාවල් නිසා මති මතාන්තර නිසා මේ ප්‍රභාස්වර වූ චිත්තය කිරුක් වෙනවා අර අදහස් වලට යට වෙනවා ඒ අදහස් මතු පිට ක්‍රියා කරන්නට පටන් ගන්නවා. තං අසුතවා පුතුජනෝ යථා භූතං නප්පජානාති නුවණ නැති නුවණ දියුණු නොවෙච්ච පුද්ගලික හැඟීම් වලින් යුක්ත සමාජයේ නිකට බෙදෙන පුතග්ජනයා මේ ඇත්ත දන්නේ නැහැ. කොයි ඇත්තද? තමාගේ ශරීරයේ ඇතුලේ තිබෙන සිත ඉතා හොඳ එකක් බව ප්‍රභාස්වර බව පැහැදිලි වෙන බව දන්නේ නැහැ. ඒක බාහිරව ඇතිවෙන්නා වූ වැරදි කල්පනාවල්, වැරදි මත, වැරදි දෘෂ්ටි වැරදි අදහස් උදාස් නිසා කිලුට් වන බව ඔහු දන්නේ නැහැ. තස්මා අසුතවතෝ පුතු ජනස්ස චිත්ත භාවනා නත්ථීති වදාමි. ඒ නිසා ඒ නුවණ දියුණු නොවෙච්ච නුවණින් කල්පනා නොකරන යෝනිසෝ මනසිකාරය ක්‍රියාවට නොයොදවන සමාජයේ දෙකට බෙදෙන පුත්‍ජනයාට චිත්ත භාවනාවක් නැති බව සිතේ වැඩි දියුණුවක් නැති බව කියමි. ඒකයි මේ සූත්‍ර දේශනාවේ කෙටි අදහස. ධර්මයේ තේරුම් ගන්නට නම් මේ කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. පින්නතුනි ධර්මය පොත්පත් වල නෙමෙයි තිබෙන්නේ. අල්මාරි වල නෙවෙයි. උඩ නැගිලි වලත් නෙවෙයි. ගස්කොළන් වලත් නෙවෙයි ධර්මයේ තිබෙන්නේ. එහෙමනම් පොතපත් නෙමෙයි නම් ධර්මයේ තියෙන්නේ කොහේද? ධර්මයේ තිබෙන්නේ හිතේ. වෙන කොහේවත්ම නෙමෙයි. සුද්ධ වූ පිරිසිදු වූ සිතේ තමයි ධර්මයේ තිබෙන්නේ. ඒ වාගේම තමයි අධර්මය තිබෙන්නේ රටේ තොටේ නෙමෙයි. අධර්මයේ තිබෙන්නේ හිතේමයි. මේ දෙකම හිතේ තියෙන්නේ. සැප තියෙන්නේ හිතේ දුක තියෙන්නේ හිතේ. ධර්මයේ හිතේ තියෙනකොට හිතට සැපයි. අධර්මයේ හිතට හිතට ආවම හිතේ බලපවත් වෙනකොට හිතට දුකයි. දුක දුක සැප දෙක ධර්මයේ සහ අධර්මයේ ඡායාවයි. සෙවණැල්ලයි. ඵලයයි. හේතුව ධර්මයේ සහ අධර්මයයි. අප හැම දිනාම මේ කාරණාව බොහොම ගැඹුරට බොහොම සියුම්ව හොඳින් කල්පනා කරලා තේරුම් ගන්න ඕනෑ කරන දෙයක්. Taman ළඟ තියෙනවා හොඳ හිත. ඒ හොඳ හිත දූෂ්‍ය වෙන්නේ, කිලුට වෙන්නේ වැරදි චෛතසික නිසා. වැරදි මානසික ධර්ම නිසා වැරදි ගති ගුණ නිසා මේ හොඳ හිත යටපත් වෙන්නේ එහෙමයි හැබැයි නැති වෙනවා නෙවෙයි යට වෙනවා දැන් සූර්යා ඉර හඳ මේවා වරහ කුල් වලට මෝහ වෙනවා. වරහ කුල් වලට මෝහ වුණාම ඒවායේ ආලෝකය අපට ලැබෙන්නේ නැහැ. සමහර විට දිනපතාම සූර්යා පොළොවට මෝහ වෙනවා. එතකොට කොහොමවත් අපට ආලෝකයක් නැහැ. ඒක රාත්‍රී කාර්යයක කරුවලයි. නමුත් රැටත් සූර්යාති කොහේ හරි ඉන්නවා තියෙනවා සූර්යාට මොකක්ම වුණේ නැහැ ඒ වාගේ තමයි මේ හොඳ හිත කියන එක නිරන්තරයෙන්ම අභ්‍යන්තරයේහි සංගවිලා තිබෙනවා ඒක හංගන්නේ කෙලෙස් වලින් චෛතසික වලින් පාප චේතනාවල් වලින් එකමුහා කරනවා යට කරනවා කෙනෙක් දැනගන්න ඕනේ මගේ හිත බොහොම හොඳ එකක් නරක අදහස් කල්පනාවල් ගතිගුණ ඇති වුණාම ඒ හොඳකම යටපත් වෙලා යනවා නමුත් විනාශ වෙනවා නැති වෙනවා නෙවෙයි ඒ හොඳ හිත මම නිතරම උඩට ගන්න ඕන. ඒ හොඳ හිත නිතරම මතු කර ගන්න ඕන. ඒ හොඳ හිතෙන් මම ඉඳගෙන ඉන්න ඕන. ඒ හොඳ හිතෙන් මම නැකිලා ඉන්න ඕන. ඒ හොඳ හිතෙන් මම යන්න දෙන්න ඕන. ඒ හොඳ හිතෙන් ඇලවිලා ඉන්න ඕන. හොඳ හිතෙන්මයි මං කතා කරන්න ඕනේ. හොඳ හිතෙන්මයි අනිකුත් සියලුම වැඩපොළ කරන්න ඕන. හොඳ හිතෙන්මයි කන්න බොන්න ඕන. නිස්සද්දව ඉන්නත් ඕනේ හොඳ හිතෙන්මයි. සෑම අවස්ථාවකදීම සෑම ඉරියව්වකදීම හොඳ හිතයි ඕනේ. හොඳ හිත නැති කරන ප්‍රධාන ගති දෙකක් තමයි අවිජ්ජාව සහ දෝමනස්සය. කෑදරකම සහ අමනාපයේ අසතුට මේ දෙකෙන් අර හොඳ හිත යට කරනවා ඒ දෙකට ඒක අපි හිත අඳුනන්න ඕනේ අඳුනගෙන ඒ දෙක හිතට නොයන හැටියට හිත ආරක්ෂා කරගන්න ඕන. ඒ දෙක හිතේ පදිංචි වෙන්නේ ඉඳ නොදී තියන්න ඕන. හදිසිය ආවත් භාමයක දුරු කරන්න ඕන. ඒක තමයි දියුණුවේ මාර්ගයේ සැපහැදීමේ ක්‍රමය සමාදානයේ සංසිඳීම ඇති වීමේ ප්‍රධානම එකම ක්‍රමය ඕක තමයි. එතකොට පින්වතුනි ඒ <clears throat> විදිහට හිතන්ට පුරුදු වුණාම ලෝකේ ජීවත් වෙන අපට ලෝකයේ තියෙන කාරණාවල් වලට මුණ පාන්ට වෙනවා. ඒ මුණ පෑමේදී ලාභයේත් අලාභයේත් නින්දාවෙත් ප්‍රශංසාවෙත් සැපෙත් දුකෙත් සම්පතෙත් විපතෙත් මේ අෂ්ටලෝක ධර්ම වල කොහොමද අපි මේ හොඳ හිතම පවත්වන්නේ කියන ප්‍රශ්නයක් ඇති වෙනවා. අලාභයක් ඇති වුණාම හිත නරක් වෙන්නේ නැද්ද? ලෙඩක් දුකක් හැදුනාම හිත නරක් වෙන්නේ නැද්ද? බැනුම් දෙනුම් ආදිය අහන්ත ලැබුණාම හිත නරක් වෙන්නේ නැද්ද? හොඳ හිතයක් එන්නේ නැද්ද? විපත්තියක් දූදරුවෙක් නැරිලා හෝ සම්පතක් නැති වෙලා හෝ නඩු හබ ඇති වෙලා හෝ ගැහුම් බැනුම් ආදිය සිද්ධ වෙලා හෝ ඒ විදිහේ විපතක් ඇති වුණාම නැද්ද හිත නරක් වෙන්නේ හොඳ හිත කොහොමද තියාගන්නේ කියන ප්‍රශ්නයක් මේ බණහන්නා වූ පින්නතුන්ගෙන් ඔක්කොටම නෙමෙයි සමහරුන්ට ඇති වෙන්න ඉඩ තිබෙනවා ඒක निराකරණය කරගන්නේ මෙහෙමයි. ලෝකය හැමදේම ලාභ අලාභ, නිന്ദා ප්‍රශංසා, සැප දුක් සම්පත් විපත් කියන මේ අටෙන් යුක්තයි. සෑම ජීවිතයක් වශයෙන් යෂ්ට ලෝක ධර්මය ධර්ම චක්‍රය කැරකෙනවා. ඒ කැරකීම නවත්වන්න බැහැ. දෙවියෙකුටවත්, ධර්මයෙකුටවත්, මිනිසෙකුටවත්, යන්ත්‍රයකින්වත්, මන්ත්‍රයකින්වත්, විනාඩු බලයකින්වත්, මොහොකින්වත්ම මේ අෂ්ටලෝක ධර්ම චක්‍රය ජීවිතේ වටේ කැකීම නවත්වන්න පුළුවන් කමක් නැහැ. එහෙම නමුත් එක්තරා පිළියමක් තියෙනවා. නැවැත්තුවේ නැත්වට ඒකෙන් අමාරුවට නොඇටි ඉන්න ක්‍රමයක් තිබෙනවා. ඒ ක්‍රමේ මොකද්ද? අප තේරුම් ගන්න ඕනේ මේ ලෝකයේ තිබෙනා වූ මේ අෂ්ටලෝක ධර්මය වගේම ලෝකෝත්තර විමුව සඳහා තිබෙනවා එක් අට සෝවාන් මාර්ගය සෝවාන් ඵලය සකුදාගාමි මාර්ගය, සකුදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහන් මාර්ගය, අරහන් ඵලය. මේ ලෝකෝත්තර ධර්මයි. මේ ලෝකෝත්තර ධර්ම අට සහ නිර්වාණය ලබාගන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ අවබෝධ කරගන්නේ තේරුම් ගන්නේ කුමක ආධාරයෙන්ද මේකට ඉනි මඟ මොකක්ද පරිපෙළ මොකක්ද මේකට පරිපෙළ ඉනි මඟ වෙන අමුත්තක් නෙමෙයි මේ අෂ්ටලෝක ධර්මයයි මේ ජීවත් වන ලෝකයේ නිතරම අපේ ජීවිතයේ වාකයට කැරකෙන මේ අෂ්ටලෝක ධර්ම චක්‍රය ඒක අයෝනිසෝ මනසිකාරයෙන් නෙවෙයි ඒ කියන්නේ මූල විදිහට කල්පනා කිරීමෙන් නෙවෙයි. යෝනිසෝ මනසිකාරයෙන් ඒ කිව්වේ නුවණින් කල්පනා කිරීමෙන් මේ අෂ්ටලෝක ධර්ම වලට මූල පෑම එවත් ඒ විසඳීම ඒ හරියාකාර මිදාලා හදාලා ඒක බොහොම හොඳට තේරුම් ගැනීම තේරුම් ගැනීම ඒක උඩයි අර ලෝකෝත්තර ධර්ම අට ලබා ගැනීමේ ශක්තිය ඇති වෙන්නේ. මේ අෂ්ටලෝක ධර්ම චක්‍රය ජීවිතයේ වටේ කැරකිනකොට ඒකෙන් හිත කම්පා කර ගැනීම හෝ කම්පා කර නොගැනීම ඒක හිතට බාර ගැනීම හෝ බාර නොගැනීම ඒකට හිත වහල් කිරීම හෝ ඒකෙන් හිත නිදහස් කර ගැනීම ඒක හිත ඇතුලේ තියෙන එක්තරා බලයක් එක්තරා ශක්තියක් එක්තරා දුර්වලකමක් බාර ගැනීම දුර්වලකමක් බාර නොගැනීම ශක්තියක් මේ දෙකම තිබෙන්නේ සිතේ යම් සිතක ශ්‍රද්ධා බලය ප්‍රඥා බලය වීර්ය බලය සමාධි බලය සහ සති බලය මේ පංච බල යම් සිතක තිබෙනවා නම් ඒ වගේම යම් සිතක් අෂ්ටලෝක ධර්ම චක්‍රය තමන්ගේ ප්‍රයෝජනීයට පාවිච්චි කරන්න පුළුවන් අමුද්‍රව්‍යය බව යම් හිතක් දේරුම් වරන් තිබෙනවා නම් ඒ අෂ්ටලෝක ධර්ම චක්‍රය තමන්ට ආශිර්වාදයක් බව අදහනවා නම් විශ්වාස කරනවා නම් ඒ ගැන ශ්‍රද්ධාව තිබෙනවා නම් එබඳු සිත් වේදියකට එබඳු චිත්ත පරම්පරාවකට මේ අෂ්ටලෝක ධර්මයේ නිසා නොසෙල්වි කම්පා නොවි දුකටපත් නොවි අමනාප නොවි ඒ වගේම කෑදරකම් හදා නොගෙන විජුකම් හදා නොගෙන ලෝභ ගති උපදා නොගෙන ක්‍රියා කිරීමට ශක්තියක් තිබෙනවා. ශක්තියක් තිබෙනවා. න්‍යස්ත ලෝක ධර්ම චක්‍රය නිසා කම්පා නොවි ඥානය ලබා ගැනීමට, වීරිය ඇති කර ගැනීමට, ඉවසීම ඇති කර ගැනීමට, ශ්‍රද්ධාව ඇති කර ගැනීමට දස පාරමී ධර්මයන් උපද්දා ගැනීමට පංච බල ඇති කර ගැනීමට පංච ඉන්ද්‍රියන් ඇති කර ගැනීමට සතර ඉන්ද්‍රපාද ඇති කර ගැනීමට බලයක් සිට ඇතුලේ තිබෙනවා මේ සිත පින්නොතුනි පුදුම දෙයක් පුදුම එකක් එහෙම පුදුම එකක් තුන් ලෝකයේම නැහැ ඇයි එහෙම කියන්නේ මේ සිතම තමයි මේ ලෝකයේ මේ භාෂා ඉගෙන ගන්නේ ශාස්ත්‍ර ඉගෙන ගන්නේ ශිල්ප ඉගෙන ගන්නේ විද්‍යාවල් ඉගෙන ගන්නේ ඒවායි විශේෂඥ භාවයට පැමිණෙන්නේ හිතමයි අතපය නෙමෙයි කලවල නෙමෙයි කෙස්ලොම් ආදී ඒ දෙදෙස් කුණ කොට ආසෙන් එකක්වත් නෙවෙයි එහෙමනම් ඒ සියලුම උගත්කම දැනවත්කම විශේෂඥ භාවය ඒවා ඔක්කොම ලබන්නේ හිතයි ඒවා ඔක්කොම තියෙන්නේ හිතයි එපමණක් නෙවෙයි ලෝකෝත්තර පක්ෂයේ බැලුවම සෝවාන් මාර්ගඥානී ඇති වෙන්නේ හිතේ ප්‍රඥානී ඇති වෙන්නේ හිතේ සකෘදාගාමී මාර්ගඥානී ඇති වෙන්නේ හිතේ ප්‍රඥානී ඇති වෙන්නේ හිතේ අනාගාමී මාර්ගඥානී ඇති වෙන්නේ හිතේ ප්‍රඥාණී ඇති වෙන්නේ හිතේ. අරහත් මාර්ග ඥාණී ඇති වෙන්නේ හිතේ. ප්‍රඥාණී ඇති වෙන්නේ හිතේ. පච්චේක බෝධිය ඒ බෝධි ඥාණය ඇති වෙන්නේ හිතේ. සම්මා සම්බෝධිය සම්මා සර්වඥතා ඥාණය පහළ වෙන්නේ හිතේ. බලන්න හිත කොයි විදිහේ එකක්ද කියලා. හිත තරම් පුදුම එකක් නැහැ. ඒ ඒ ශ්‍රේෂ්ඨ ආශ්චර්ය අద్භූත හිත මේ බණහන සෑම දිනාගේම సంతානී ශරීර තුල තිබෙනවා. හැබැයි එහෙම හිතක් තියෙන බව බොහෝ දෙනෙක් අදහන්නේ නැහැ. විශ්වාස කරන්නේ නැහැ. දන්නේ නැහැ. ඒකයි පින්නොත්නි පාඩුව. කෙනෙකුගේ ගෙදර රුපියල් ලක්ෂ ගාණක් වටිනා මැණික් ගල් තිබුණාත් හිත නැත්තා හිතන් ඉන්නේ ඒවා තිරුවාන ගල් කියලා නම් ඒ කිනාටේ ගල් වලින් ආස්තයක්වත් ගන්න බෑ. දුණු විදියක්වත් ගන්න බෑ. නමුත් ඒවා මැණික් ගල් බව ඇලින ගත්තොත් ඔහුට දී හදා ගන්න පුළුවනි, ඉඩම් කඩම් ගන්න පුළුවනි, රස වාහන ගන්න පුළුවනි. බොහොම හොඳ ජීවිතයක් ගත කිරීමට ඕනෑ කරන සියලුම ආර්ථික දියුණුව හදා ගන්න පුළුවන්. අඳුනන්න ඕනේ. මැනික් මැනික් බව අඳුනන්න ඕනේ. මැනික් පිරුවාන ගල් කියා අඳුනගත්තොත් ඒ කිනාට මැනික් වලින් කිහිපෝණියක් ගන්න බෑ. ඒ වාගේ තමයි. සෑම දිනම ළඟ මැනික් කෝටියකටත් වඩා මහ පොළොවටත් වඩා ඉරහඳටත් වඩා වටිනා එකක් හැම දිනාගේම ශරීරයේ ඇතුලේ තිබෙනවා. ඒ හිතයි. ඒ හිතෙන් තමයි අපි කතා කරන්නේ, අහුම්කම් දෙන්නේ, යන්නේ එන්නේ. සියලුම වැඩ පෙර කරන්නේ ඔක්කොම හිතෙන්. යම් දවසක යම් මොහොතක ඇඟෙන් හිත හත් වුණා නම් අතපය හොල්ලන්නවත්, ඇහි පිල්ලම් ගහන්නවත්, හුස්ම ගන්නවත් මොනම ක්‍රියාවක් ඇඟට කරන්න බැරුවා පමණක් නෙමෙයි මොහොතින් මොහොත ඇඟ සීතල වෙනවා. ටිකක් පැය ගාණක් දවස් ගාණක් යනකොට ඇඟ නරක් වෙනවා. ඇඟ නරක් වෙනවා. මේ හිත ඇඟ ඇතුලේ තිබෙන නිසායි ඇඟේ රස තිබෙන්නේ. ඒ වගේම ඇඟ ක්‍රියා කරන්නේ ඇඟෙන් සියලුම වැඩ ගන්නේ ඇඟ නරක් නොවී තිබෙන්නේ කුණු නොවී තිබෙන්නේ හිත ඇතුලේ තිබෙන නිසායි. මේ පින්නතුන් තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන මේ හිත තිබුණට බෑ. මේ හිත දකින්න ඕනේ. සෑම දිනාම හිත දකින්න ඕනේ. හිත දැක්කම තමයි අන්න ඔකම කාරණාවල් හරි. හැබැයි හිත දකින්නවා කියන්නේ ලෝභකම දැකීම නෙමෙයි. ලෝභකම හිත නෙමෙයි. ලෝභකම හිතේ ඇති වෙන ගතියක් පමණයි. ලෝභකම අනිත්‍යයි, ලෝභකම දුකයි, ලෝභකම අනාත්මයි හිත නෙවෙයි. තරහව ද්වේෂය හිත නෙවෙයි. ද්වේෂය හිතේ ඇති වෙන ගතියක්. ද්වේෂය දුකයි. ද්වේෂය අනිත්‍යයි. ද්වේෂය පටිච්ච සමුප්පන්නයි. යම් යම් හේතු නිසා ඇති වෙන දෙයක් ද්වේෂයේ තරහව. ද්වේෂයේ හිත නෙමෙයි. ද්වේෂය අනත්තයි. මේ කාරණාව තේරුම් ගන්න ඕනේ. කම්මැලිකමත් එහෙමයි, ඊර්ෂ්‍යාවත් එහෙමයි, අහංකාරයත් එහෙමයි, ඔක්කොම නරක ගති සියල්ලක්මත් එහෙමයි. හොඳ ගති වුණත් එහෙම තමයි. හිත කියන්නේ හොඳ නරක ගති වලට නෙවෙයි, ඊට වඩා වැඩි දෙයකටයි හිතේ කියලා කියන්නේ. එතකොට පින්වතුනි, ලෝකෙ ඔක්කොම දැක්කත් හිත දැක්කේ නැත්නම් ඒ තැනත්තා ඕනෑදී දැක්කේ නෑ. අසාරී සාරමතිනෝ සාරී චාසාර දස්සිනෝ තේසාරං නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා යම් හිතක් අසාරේ සාරමතිනෝ අසාරෝ නොදිනා වූ දේවල් සාරය වටිනවා ඒවායේ කියලා මතයක් හදාගත්තොත් යම් හිතක් සාරේ චාසාර දස්සිනෝ ඒ වගේම සාර වටිනා එක එනම් හිත අසාරය කියා දැක්කොත් නැත්නම් නොදැකම හිටියොත් තේසාරං නාදි ගච්ඡanti ඒ සාරේ නොදකින්නා වූ අසාරේ සාරේ හැටියට සලකන්නා වූ බාර ගන්නා වූ ඒ හිත ඒ තේලිය ඉතනත්තා ඉතනත්තු සාරං නාදි ගච්ඡanti සාරයට හරයට සැපතට නිර්වාණයට නොකමිනි නොකමිනි අද ලෝකී හැමතැනම සෑම රටේම සෑම ගෙදරම සෑම පුද්ගලයා සම්බන්ධයෙන්ම ඇති වී තිබෙනා වූ රෝගය මානසික රෝගය ලිදී මේකයි ඒ මොකද සැප හොයනවා සැප නැති තැනක. සැප හොයනවා සැප නැති තැනක. සැප තියෙන තැන දන්නේ නැහැ. සැප පින්වතුනි ගස් කොළන් වල නෙමෙයි තිබෙන්නේ. රථ වාහන වල නෙමෙයි. ගෙවල් දොරවල් වල නෙමෙයි. ඉඩම් කඩම් වලත් නෙමෙයි. කාසි පරම් වලත් නෙමෙයි සැප තිබෙන්නේ. සැප තිබෙන්නේ හිතේ. සැප සොයන්න ඕන හිතේ. අර කියාපු බාහිර දේවල් කාටිපණං ඉදම් කඩම් ආදී සෑම දෙයක්ම හිත සුද්ධ කරගෙන ඒ අතට යෙදෙවුවොත් ඒ සියල්ලක්ම උනත් ලබා ගන්නට පුළුවනි. නමුත් ඒවායේ අසාරය දැකලා හරයක් නැති බව දැකලා සදාකාලික ලෝකෝත්තර සැප අතට හිත හැරෙවුවොත් ඒ සදාකාලික සැපත ලබා ගන්න පුළුවන්. විනාශ නොවන සැපත ලබා ගන්න පුළුවන්. එතකොට මේ පින්වත් පිළිස කල්පනාවට ගන්න ඕනේ. මේකට අපි මොකද කරන්න ඕනේ? මේකට කරන්න ඕනේ මේකයි. අහං අවේවෝමි අභ්‍යාපඤ්ඤෝමි අනිඝෝමි සුඛී අත්තානං පරිහරාමි මේ පටන් ගැනීමයි මොකද්ද කොහොමද පටන් ගන්නෙ සෑම වෙලාවෙම තමන්ගේ හිතේ මේ අදහස් තිබෙන්න ඕන අහං අවීරෝ හෝමි මම මොනම කාරණාවකටවත් වෛර වෙන්නේ නැහැ තරහ වෙන්නේ නැහැ. අමනාප වෙන්නේ නැහැ. මොනම දෙයකටවත් ලෝකෙ කැඩුනත් පෙරළුනත් එක කැඩුනත් පෙරළුනත් පලාදීන අවස්ථාව ආවත් ඒ කිසි දෙයකදී මම වෛරයක් හදාගන්නේ තරහාවක් හදාගන්නේ අමනාපයක් හදාගන්නේ අසතුටක් හදාගන්නේ නැහැ. අන් අවීරෝ හෝම. පිට ඇතුලේ තියෙන ඕනකම ඒකයි. උනකම ඒකයි ප්‍රාර්ථනා ඒකයි අධ්‍යාසජ්ජෝ හෝමි එපමණක් නෙවෙයි ලෝකයේ තියෙන කරදර මම හිතට දමාගන්නේ නැහැ ලෝකයේ තියෙන කරදර ලෝකයේ තියෙන ඉඩ ඇරලා හිත නිදහස්ව තියාගන්නවා තියාගන්නවා අධ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි මම කිසිම දෙයක් ගැන දුක් වෙන්නේ නැහැ. හිත දුකටපත් කරගන්නේ නැහැ. කලගාටු වෙන්නේ නැහැ. නොවන දෙයක් ලෝකේ වෙන්නේ නැහැ. තමන් මැරෙනවා, මව් මැරෙනවා, පියා මැරෙනවා, දරුවෝ මැරෙනවා. භූමිකම්පාවල් ඇති වෙනවා, ජල ගැලීම් ඇති වෙනවා, নানা ප්‍රකාර දේවල් ලෝකේ හැදෙනවා. ඒවා ලෝකේ. ඒක මං හිතට අරගෙන හිත ශෝකයට දුකටපත් කරගන්නේ නැහැ. නැහැ. ඒක නිතරම හිතේ තියෙනවා. එකයි හිතේ තියෙන ඕනකම එකයි. දැන් ඒක තුනක් නෑ. මොනවද තුන? අමනාප වෙන්නේ නෑ. කරදර වෙන්නේ නෑ. ඒ වගේම කන ගාටු වෙන්නේ නෑ. තුනයි. එහෙනම් මොකද කරන්නේ? කරන්නේ සුඛී අත්තානම් පරිහරාමි. හිත මම නිතරම සැපසේ තියා ගන්නවා. ප්‍රීතියෙන් සතුටෙන් සැපසේ තියා ගන්නවා. ඒකයි ලක්කය. ඒ අදහසින් විබුදියෙන්නේ. ඒ අදහසින් නැකිතින්නේ. ඒ අදහසින් දසමදින්නේ මූණ හොදන්නේ, මුණ පිහින්නේ, ඇඳුම් අඳින්නේ, කන බොන්නේ, වැඩපොළට යන්නේ ඉන්නේ, වැඩපොළ කරන්නේ, විදිරේ ඉන්නේ මේ ආදී සෑම දෙයක්ම කරන්නේ මොන අදහසින්ද අමනාප වෙන්නේ නැහැ, තරහ වෙන්නේ නැහැ, කරදර වෙන්නේ නැහැ, දුක් වෙන්නේ නැහැ, කනගාටු වෙන්නේ නැහැ. මම නිතර වෙනිතර ප්‍රීතියෙන් සන්තෝෂයෙන් තබා ගන්නවා. තබාගෙන මොකද කරන්නේ? නිකන් ඉන්නවා නෙවෙයි. මේ හිත සන්තෝෂයෙන් ප්‍රීතියෙන් තබාගත යුතු බව නොදන්නේ ඇත්තෝ තමයි මේ වටා සිතා ඉන්නේ. සන්තෝෂයෙන් ප්‍රීතියෙන් හිත සබාත් මැනීමට උත්සාහ නොකරන ඇත්තෝ තමයි වටා පිටා ඉන්නේ. මම ඒ ඇත්තන්ට පාලක් වෙන්න ඕන, පහලක් වෙන්න ඕන. මම ඒ ඇත්තන්ට මාර්ගදේශකයෙක් වෙන්න ඕන, ගුරුවරයෙක් වෙන්න ඕන. මම ඒ ඇත්තන්ට කාරණා පෙන්වන්න ඕන, කියා දෙන්න ඕන, කියා දෙන්න ඕන. යම් කිසි පාලක් පත්තු කරලා මුසලක් කච්චි හැංගුවට එළියක් එන්නේ නැහැ. එළියක් එන්නේ නැහැ. පාන කාටත් එළිය ලැබෙන තැනක තියන්ට ඕනේ. ඒ වාගේ මම දැන් කාරණාව තේරුම් ගත්තා. හිත නිතරම ප්‍රීතියෙන් සතුටෙන් සවා ගැනීම තමයි ජීවත් වීම කියන්නේ. එහෙම නොකිරීම ජීවත් වීම නෙමෙයි. ඒක නිකන් කනවා බොනවා ඉන්නවා මිසක් ඉඳීමක් මිසක් ජීවත් වීමක් නෙවෙයි. මේක මං අසල් වාසීන්ට මගේ මෑණියන්ට මගේ පියාණන්ට මගේ සහෝදරයාට සහෝදරීට යාළුවාට විරුද්ධකාරයාට අසල් වාසී සෑම දිනාටම රටේ ලෝකයේ සියලු දිනාටම මම මේක කියන්න ඕනේ ප්‍රකාශ කරන්න ඕනේ මේ පණිවිඩය මම දෙන්න ඕනේ ඒකයි මගේ රාජකාරිය ඒක ඒ කල්පනාවෙන් අනිත් වැඩ නවත්තනවාද නෑ නෑ නෑ අනිත්තර නවත්තනවා නෙමෙයි. උයන එක්කෙනා උයනවා, අතුගාන එක්කෙනා අතුගානවා, ලියන එක්කෙනා ලියනවා, කියවන එක්කෙනා කියවනවා, අකුරු අමුණන එක්කෙනා අකුරු අමුණනවා, පාර හදන එක්කෙනා පාර හදනවා. අනිත් අනිත් වැය කරන සෑම ඇත්තෝම ඒ ඒ තමන්ගේ වැඩ කරනවා. හැබැයි චේතනාව, චේතනාව ඉලක්කය, පරමාර්ථය අදහස අරකයි. ඒ අදහසනේ මේ කරන්නේ. මොන අදහසින්ද මම අමනාප වෙන්නේ නෑ අසතුටු වෙන්නේ නෑ කරදර වෙන්නේ නෑ දුක් වෙන්නේ නෑ ප්‍රීතියෙන් සතුටෙන් හිත තියාගන්නවා අනිත් පැත්තන්ට මම ඒකට මඟ පෙන්වනවා ඒ සඳහා උයනවා ඒ සඳහා අතු ගන්නවා ඒ සඳහා අපාර හදනවා ඒ සඳහා අකුරු අම්නනවා ඒ සඳහා ලියනවා ඒ සඳහා අනිත් අනිත් වැඩ කරනවා ලෝකයේ මිනිස්යන්ට මේවා අවශ්‍යයි මේ වැඩ නැත්නම් ලෝකේ පවතින්නේ නැහැ. එනිසා ඒ සෑම දිනාටම යහපතක් කිරීම සඳහා මම මාගේ කාලයත් ශ්‍රමයත් ජීවිතයත් යොදවමි කියන කල්පනාවෙන් ක්‍රියා කරනවා. එතකොට පින්වතුනි මේ ඒකට තමයි අප්‍රමාද ජීවිතය කියන්නේ. අප්‍රමාදෝ අමත පදම්. අප්‍රමාදෝ අමත පදම්. අමෘත පදේ මේකයි. නිවනට යන පාර මේකයි. නිවනට තිබෙන්නා වූ කාරණාව මේකයි. අප්‍රමාදයයි. යප්‍රමාදය සතියෙන් සම්පජඤ්ඤයෙන් යුක්තව නිරන්තරයෙන්ම ක්‍රියාකාරී වීමයි. ක්‍රියාකාරී වීමයි. සමාදෝ මච්චුනෝ පදම්. ප්‍රමාදය මේ මේ තර්ක විතර්ක හිතමින් මේ මේ වැඩි කල්පනා වල් හදා ගනිමින් මේ කන්නේ මේ ආශාවල් වලට කෑදරකම් වලට ගිජු වෙමින් මේ කන්නේ මේ අමනාපකම් වෛර තරහා හිතේ දැනගනිමින් ඒ විදිහට වැඩ කිරීම ඒක තමයි ප්‍රමාදය කියන්නේ මච්චුනෝ පදම් ඒක මරණයට කාරණායි මේ මිනිස්යා නැයිච්ච මිනිහෙක් මරණියක් හැබැයි ඒ මලමිය ඇවිදිනවා, කනවා, යනවා, එනවා. නමුත් අර්ථය සඳහා කිසියම් දෙයක් එයාගෙන් කෙරෙන්නේ නැහැ. ඒ නිසා ඒක මලමිනියක්. මේ බුද්ධ වචනයයි. පින්නතුනි <clears throat> දැන් මේ කාරණාවල් මේ විදිහට හරියාකාර ක්‍රියාවේ යෙදවීමට උවමනා <clears throat> කරන්නා වූ ඥාන හතරක් තිබෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඥාන හතරක්. සත්‍යඥාන හතර. දුක පිළිබඳව දුක පිළිබඳව ඇත්ත හොඳටම දැනගන්න ඕනේ, තේරෙන්න ඕනේ, අවබෝධ වෙන්න ඕනේ. මේ දුක එන තැන දුක හදන යන්ත්‍රය ඒ සත්‍යය පිළිබඳ ඥානය සම්පූර්ණ කරගන්න ඕන. මේ සැප සැප කියන්නේ මොකක්ද? සැප නම් අර දුක හැදෙන යන්ත්‍රය කඩාගෙන දැමීමයි. දුක හදන වඩුරාල අහක් කර දැමීමයි. අහක් කර දැමීමයි. දුක ඇති වෙන උල්පත වසා දැමීමයි. දුක ඇති වෙන හේතුව අහක් කර දැමීමයි. අහක් කර දැමීමයි. ඒක එතකොට මතුවෙන්නේ සිත තුළ මොකක්ද? අන්න හොඳ හිත. අන්න හොඳ හිත. අන්න සැපවත් හිත. අන්න නිදහස් හිත. ඒ සිත තුළින් තමයි පින්වතුනි නිවන දකින්නේ නිවන පෙනෙන්නේ නිවනට යන්නේ ඒ සිත තුළිනුයි මේවා මෙසේ <coughs> මේ මේ සත්‍යය පිළිබඳ මේක නිරෝධ සත්‍යය. ඉති කලින් කිව්වේ සමුදය සත්‍යය. මුලින් කිව්වේ දුක්ඛ සත්‍යය. මේ නිරෝධ සත්‍යය හේවත් සියලුම දුක් නැති කිරීමේ මාර්ගය මොකක්ද ක්‍රමය මොකක්ද පිළිවෙල මොකක්ද කියන මාර්ග ශක්තිය පිළිබඳවත් සම්පූර්ණ ඥානය සම්පූර්ණ ගැනීම, සම්පූර්ණ ප්‍රඥාව, සම්පූර්ණ විද්‍යාව, සම්පූර්ණ ආලෝකය ලබා ගන්න ඕන සෑම දිනම. චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදී මේ කියාපු සත්‍ය සතර පිළිබඳ ඇත්තවල් හතර ගැන පෙනෙන ඇහැ හිත තුල ඇති කර ගන්න ඕන. පෙනෙන ඇහැ මූණේ නෙමෙයි හිතේ. හිතක පේන ඇහැ. ඒ සත්‍ය හතර දැනගන්න නුවණ හිතේ ඇති කර ගන්න ඕන. ඒ සත්‍ය හතර පැහැදිලි කර ගන්න ප්‍රඥාව සිතේ ඇති කර ගන්න ඕන. ඒ සත්‍ය හතර පිළිබඳ අගමුල මැද සම්පූර්ණයෙන්ම එහි විද්‍යාව හිතට පහළ කර ගන්න ඕන. එතකොට පින්වතුනි අන්න පබස්සර මිදම් වික්කවේ චිත්තම් එතකොට හිතේ මොකද වෙන්නේ ආලෝකෝ උදපාදී අල්ලාලෝකේ ඇති වුණා ආලෝකේ ඇති වුණා එතකොට පින්නතුනි ඒ තැනට යන්න අපට මේ මොහොතේම වැඩ කරන්න පුළුවන් කල් දැම්මොත් අන්න ප්‍රමාදයයි. කල් දැනීම ප්‍රමාදයයි. ඕක මම නාටි උනාම කරනවා. ඕක මම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාම කරනවා. ඕක මම තවත් එහාට එහාට බුදුරෙක් පහළ වුණාම කරනවා. නැත්නම් පස්සේ මම බුදු වෙනවා. මේ ආදී වශයෙන් කොහොම හරි මේක කල් දැම්මොත් ඒ කල් දැමීම පින්නතුනි ප්‍රමාදයයි. ප්‍රමාදයයි. අප්‍රමාදී නෙවෙයි. ඒක මරණයට හේතුයි. මෙරි මෙරි උපදින්නා වූ සංසාරයේ දික්වීමට හේතුයි. ඒ නිසා ඒක නෙමෙයි වැඩේ. වැඩේ නම් ප්‍රබෝධමත්ව දැන් කළ යුතු දේ දැමම කරන්න ඕනේ. අජ්ජේව කිංචං ආතප්පං කෝයඤ්ඤා මරණං සුවේ හිත මැරෙනවාද මේ ඉදිරි මොහොතේදී මැරෙනවද කියා කවුරුවක් දන්නේ නැහැ. අජේව කිච්ඡං ආතප්පං අද කරන්න තියෙන දේ අදම කරන්න ඕන දැන් කරන්න තියෙන දේ දැන්ම කරන්න ඕන ඒකයි ධර්මය ඒකයි ජීවය ඒකයි ප්‍රාණය එතකොට ඒක නැත්තා නැරිච්ච මිනිහෙක් නෙවෙයි <clears throat> අප්‍රාණික මිනිහෙක් නෙවෙයි ඒ තැනැත්තා උදාසීන කෙනෙක් නෙවෙයි. ඒ තැනැත්තා පසුබසින කෙනෙක් නෙවෙයි. ඒ තැනැත්තා <clears throat> ජීවත් වෙන කෙනෙක්. ජීවත් වෙන කෙනෙක්. ධර්මයේ ජීවත් වෙන කෙනෙක්. මේවාට පින්වත්නි මිල මුදල් ඕනේ නැහැ. මේවාට 아무තු විභාග පාස් කරන්න ඕනේ නැහැ. උවමනා කරන්නේ යෝනිසෝ මනසිකාර්යය පමණයි. නුවණින් මෙනෙහි කිරීම නුවණින් කල්පනා කිරීම සීයා මැරුණා ආච්චි මැරුණා මුත්තා මැරුණා නත්තා මැරුණා මේ සෑම දෙනාම මැරුණා මාත් මැරිනවා ඒ කවුරුවක්ම මැරිලා ඉඳන් කඩන්වත් ගෙවල් දොරවල්වත් දූ දරුවවත් කාසිපරන්වත් අන්තිම පරිච්ඡේදයෙන් සමාගයේ ඉසකෑ හැම ලේ ඇටලහර ආදී ශරීරයේ කොටසක්වත් ගෙනිච්චේ නෑ. ඒ සෑම දෙනාම හොඳ නරක පමණයි ගෙනිච්චේ. ගුණේ සහ අගුණේ පමණයි ගෙනිච්චේ. ධර්මයේ සහ අධර්මයේ පමණයි ගෙනිච්චේ. මටත් වෙන්නේ ඒකයි. ඒ නිසා මාගේ ලොකුම හම්බ කිරීම ලොකුම ව්‍යාපාරය වෙන මොකක්ම නෙමෙයි ධර්මය තේරුම් ගැනීමයි අවබෝධ කර ගැනීමයි ධර්මානුකූලව ජීවත් වීමයි ධර්මයේ විදාදීමයි ධර්මයේ සෑම දිනාටම බලා ගන්න පුළුවන් හැටියට ජීවත් වීමයි ජීවත් වීම ආදර්ශවත් වීමයි මේ විදිහේ කල්පනා ක්‍රමයකුයි පින්වතුනි මිනිසයාට වමනා කරන්නේ එතකොට මිනිහා වෙනවා නියම මිනිසා වෙනවා. මනුෂ්‍ය ශරීරය පමණක් තිබුණාට මිනිහෙක් වෙන්නේ නැහැ. මනුෂ්‍ය හිතක්, මනුෂ්‍ය හදවතක්, මනුෂ්‍ය ගති, මනුෂ්‍ය කල්පනාවල් යම් කෙනෙක් ළඟ තිබෙනවා නම් අන්න ඒක තමයි මනුෂ්‍යාත්ම භාවය කියලා කියන්නේ. මනුෂ්‍ය දුර්ලභ එක ඒකයි. දුර්ලභ එක එකයි. ඒක මේ පින්වත් පිරිස දැන් මේ බණහන පිරිස උගත් දුරට ලබාගෙන තිබෙනවා. බොහොම සුළු සුළු යම් යම් නොදැනීම් වලින් ඒක ඇවිදින් හරස් වෙලා තිබෙනවා එච්චරයි වෙලා තිබෙන්නේ. බලනහන ඇත්තෝ නෙමෙයි මේ පින්නතුන්. මේ පින්නතුන් බලහනවා. බලහන්න කැමති. මේ පින්නතුන් දන්නවා යම් කිසි යහපතක් ගුණයක් හොඳක් Tamanගේ సంతානයේ තිබෙන බව. නමුත් මේ පින්වත්තුන්ට තව අඩුපාඩුව තිබෙන්නේ ඒක දැන් මා ළඟ තියෙනවා කියන ඒ දැනීම ශ්‍රද්ධාව ඥානිය තමයි අඩුපාඩුව තිබෙන්නේ. ඒක හදාගන්න ඕනේ. ඒක හදාගෙන මේ පින්වත් පිරිස උදාසීන නොවි උනන්දුෙන් වැඩට බහින්න ඕනේ. හැබැයි මේකේදී එක් කාරණයක් විශේෂයෙන් 100ට ගන්න ඕන. ඒ මොකක්ද? මේ ක්‍රියා මාර්ගයේට තිබෙනා වූ ලොකුම බාධාව මේකයි. ලොකුම බාධාව මොකක්ද? මේ ශරීරය සහ අනිත් ස්කන්ධ මමය තමයි කියා පෙනෙන වැරදි ඇස සක්කාය දිට්ඨිය අත්තානු දිට්ඨිය මේක තමයි ඔක්කොම බාධායිලා තිබෙන්නේ. ඒකෙන් ඇතිවිලා තියෙන්නේ තමයි කියන වැරදි හැඟීම ප්‍රමණක් නෙවෙයි. අනුන්ගේ කියන වැරදි හැඟීමත් ඒකටම සම්බන්ධ වෙලා තිබෙනවා. මුළු ලෝකයේ මුළු ජන සමාජයේ තමන් අනුන් කියලා හිතෙන් දෙකට බෙදෙනවා. හිතෙන් දෙකට බෙදෙනවා. මේ බෙදීලා තිබෙන්නේ සමාජය තුල නෙමෙයි හිත තුලයි මේක තිබෙන්නේ. ඒ හිතෙන් කරන ක්‍රියාවල් වලින් සමාජය කැඩිලා බිනිලා එහෙම යන එකයි අන්තිමට සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ පින්වත් පිරිස මේ සත්‍ය දැන ගැනීමට තේරුම් ගැනීමට ක්‍රියාත්මක කිරීමට තිබෙනා වූ ප්‍රධාන බාධාව ලොකුම නීවරණය මොකක්ද මේ අත්‍යාන දිට්ඨිය සක්කාය දිට්ඨිය පුද්ගලික ක්‍රම තමන්ගේ කියන හැඟීම මමමයි මමමයි මටමයි කන්න ඕනේ අඳින්න ඕනේ අඳින්න ඕනේ මට මමයි සැපෙමින් ඕනේ අනිත් පැත්තන බක්වත් කමක් නැහැ කියන ඒ විදිහේ දැරදි දැකීමක් මතයක් හිත තුළ පැවතීම තමයි මේ ඔක්කොටම බාධා වෙලා තිබෙන්නේ. ඒ නිසා පින්නතුනි අපි බලමු දැනගනිමු ලෝකේ එකයි. කොච්චර විදුවත් කැඩුවත් කඩන්නත් බෑ. ලෝකේ එකයි, හුළඟ එකයි, පොළොව එකයි, වතුර එකයි, ඉන්ද්‍ර එකයි. තැන් තැන් වල තිබුණාට ඒවා ඔක්කොම එකම ධාතුව. ආකාශයත් එකයි. ඒ වගේම හිතත් එකයි. හිතත් එකයි. ඒ ඒකී භාවයට පත්වීමට තමයි අපි උත්සාහ කරන්න ඕන. අන්න සත්‍ය අවබෝධ වුණා, රහත් වුණා, පටිහෙබ්බ වුණා, ලෝත්‍රාභරාජයට පැමුණා. ඒ පැමිණිච්චම එකම නිර්වාණය දුන් වහන්සේලා වැඩියා. නිවන් දෙකක් ලෝකේ නෑ. <clears throat> ලෝකයේ තිබෙන්නේ එකම නිර්වාණයයි. ඒක ලෝකෙ නෙමෙයි තිබෙන්නේ ලෝකෝත්තරයි, ලෝකෙන් එතරයි, එක එකයි. ඒ නිර්වාණයටයි බුදු වෙලා හෝ පතේ බුදු වෙලා හෝ රහත් වෙලා කවුරු හරි ඇතුල් වෙන්නේ ඒවා දොරවල්. නමුත් නිවන එකයි. නිවන එකයි. ඒ නිසා <clears throat> ඒ එකම වූ නිර්වාණයට පැමිණීමට ලෝකයේ තිබෙනා වූ ඒකත්වය එකඟකම දැනගන්න ඕන තේරුම් ගන්න ඕන සමාජයේ ඇත්තා වූ ඒකත්වය එකඟකම දැනගන්න ඕන තේරුම් ගන්න ඕන ඒක තේරුම් ගත්තාම තමයි සමාදානීය සමගිය මෛත්‍රිය මේ ආදී ඔක්කොම හොඳ ගුණ හිත ඇතුලේ පහළ වෙන්නේ ඒක දැනගත්තේ නැත්නම් එහෙම පහර වෙන්නේ නැහැ. ඒකයි කාරණාව. ඒ නිසා පින්නතුන් කොච්චර බණ ඇහුවත්, කොච්චර බණ කිව්වත්, කොච්චර දන් දුන්නත්, කොච්චර විහෙර විහාර හැදුවත්, විහෙර විහාර කොච්චර වන්දනා කළත් මේ දැනීම, මේ සම්‍යක් ඥානය, සම්‍යක් දෘෂ්ටිය දියුණු කරන ගත්තොත් අර ක්‍රියා කරමු කියාපු වැඩවල නියම ප්‍රතිඵල ලබන්න බෑ. ප්‍රතිඵල නැතුවාම නෙමෙයි 100ක් නැතුවාම නෙමෙයි එකක් දෙකක් තිබෙනවා නම් 98ක් විතර නෑනේ ඒ දැක්කේ මොකද මේ සම්‍යක් ඥානය සම්‍යක් දෘෂ්ටිය හරි දැකීම හිත ඇතුලේ පහළ වෙලා නැහැ. වැරදි විදිහටයි බලන්නේ. වපර හැසිනි බලන්නේ. ඒ නිසායි මේ ඔක්කොම කරදර වෙලා තිබෙන්නේ ඒකයි. මිනිස්සු ආගම අදහන්නේ නැතුවමත් නෙවෙයි. පන්සල් මෙනවාමත් නෙමෙයි. දන් උදෙනවාමත් නෙමෙයි. මල් පූජා නොකරනවාමත් නෙවෙයි නොකරන ඇත්ත හැබැයි බොහෝ ඉන්නවා ඒ කරන ඇත්තොත් හැබැයි කරන්නේ මේ අරේ හොඳ සම්‍යක් ඥානයෙන් සම්‍යක් දෘෂ්ටියෙන්ම නෙවෙයි ඔක්කලාතුරකින් එක්කෙනෙක් දෙන්නේ ඇර කලාතුරකින් එක්කෙනෙක් දෙන්නේ ඇර ඒ නිසා මේ පින්වත් පිරිස අද මේ ඇසල පොයේ දවස මේ ඇසල පොයේ දවසේ අපට කරන්න තියෙන ලොකුම දේ මේ ධර්මය අවබෝධ කර ගැනීමයි මේ ධර්මය <clears throat> තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා අවබෝධ කරගෙන යවබෝධ කරගත්තේ මිට මාස දෙකකට ඉස්සරලායි විසක් පුරපසලොස්සක් දවසේ එහෙම අවබෝධ කරගෙන උන්වහන්සේ මේ අසල පසලොස්සක් දවසේ මාස දෙකකට පස්සේ සුමාන 8කට පස්සේ බරණැස ඉතිපතනාරාමේදී මේ සත්‍ය හතර පස්වග මහණුන් වහන්සේලාට දේශනා කළා. ඒ දේශනා කළේ හොඳ හිතක් තිබෙන බව. හොඳ හිතක් තිබෙන බව. ඒ හොඳ හිත සංහාවෙන් වැසී තිබෙන බව. වැසී තිබෙන බව. ඒ නිසා දුක් කරදර සියල්ලක්ම ඇති වෙන බව. ඒ සංහාව අහක් කරගත්තම හොඳ හිත මතුවෙන බව දුක් නැති වෙන බව ඒක හරි දස්වා ගැනීමට සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය මේ මාර්ගාංග අට නිතර නිරන්තරයෙන් දිවාරය දෙකේ හැම මොහොතේම ශරීරයේ වචනයේ හිතේ මේ තුනේ මේවා කොහොම ක්‍රියාත්මක කළ යුතුයි කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සෑම දිනාටම යහපතක් වේවා සියලු දිනාටම ධර්මයේ අවබෝධ වේවා හැම දිනාටම නිවන් සම්පත් ලැබේවා ඉත්තාවතාචං හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්තාවතාචං හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්තාවතාචං හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සෑම දිනාටම නිවන් සැප ලැබේවා ධර්මානුශාසනාව පැවැත් වූ දේශිකානන් වහන්සේ මිනවංගොඩ හීන කියන පුත්ගුල් විහාරය වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ යන උභය විහාරාධිපතිව වැඩ විසූ අමරපුර මහනිකායේ මහානායක සද්ධර්ම වාගීස්වරාචාර්ය මහෝපාධ්‍යාය අපවත් වී වදාළ අතිපූජ්‍ය හීනකිත ශ්‍රී ධම්මාලෝක මහානායක ස්වාමින්වයන් වහන්සේ Thank you. අපවත් වී වදාළ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට උපහාර පිණිස එම ධර්මානුශාසනාව ප්‍රචාරය කළ බව කරුණාවෙන් සලකන්න.